චාරිත්‍රාත්මක ආනන්දේ මුසු රසාලි ප්‍රකීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරන්ජනකී ශ්‍රාවකයන් අපේ රට පුරා විසිරී සිටිනවා වගේම ඊතර සිට ජනරන්ජනකී අසන ශ්‍රාවකයන්ගෙන් අපිට විтин විට නොඑක් ප්‍රතිචාර ලැබෙනවා. කැමැති දේවල් වගේම අකමැති දේවල්. ಗುಣ වගේම දොස්. මේ දෙකම අපි ඊටාම ඊතසිතින් බාර ගන්නවා අපිට ඕනේ අපේ ශ්‍රාවකයන් දැනුවත් කිරීමට සහ ඔවුන්ගේ රසවින්දනය ඉහළ තලයකට ගෙනීමටයි. ඔස්ට්‍රේලියාවේ සිට ජනරන්ජනගේ සතිපතා අහන ශ්‍රාවකයෙකුෙන් මෑතකදී මට ප්‍රතිචාරයක් ලැබුණා. ඔහු තමයි රංජිත් දලුවත් නමින් ප්‍රකට උපදේශක ඉංජිනේරුවරයෙක්. ඔහු මගේ ගංගම දුරකථනයේට පණිවිඩයක් යොමින් කියා සිටියා අපි හැම සෙනසුරාදාම නොරදවාම ජනරන්ජනගේ වැඩසටහනට සවන් දෙනවා. ඔබෙන් මා කරන ඉල්ලීම තමයි ඔගස්ටස් විනායකරත්නගේ ගීත නිබන්ධ ඇතුළත් ජනරන්ජන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා. අපි කල්පනා කරා අපේ ශ්‍රාවකයන් පිනවීම අපේ පළමු කැමැත්ත ආශාව නිසා ඔහුගේ ඉල්ලීම අද ජනරන්ජන ගීතුලින් ඉටු කරන්න. ඔගස්ටස් විනායකරත්න කියන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කරපු දෙමළ සම්භවයක් තිබුණත් නමේ පමණක් අල්මායන්ෙන් දෙමළ වෙච්ච හැබැයි සිංහල කෙටි කතාවට අතිශූර අපේ හිතවත් ලේඛකයෙක්. ඔගස්ටස් විනායක රත්න සිංහල කෙටි කතා වංශ කතාවට ඊටාම විශිෂ්ට කෙටි කතා කෘති ගණනාවක් ඉදිරිපත් කළ ප්‍රකට ලේඛකයෙක්. 60 දශකයේදී ඔහු නිකුත් කළ 11 ගින්න නමින් කෙටි කතා එකතුවක්. ඉතාම විශිෂ්ට ගෙඩි කතා. ඒ වගේම 60 දශකයේම නිකුත් කළ තව පොතක් තමයි කෙටි කතා පොත පිපාසිතිය. මේවා අපි ඊටාම දැඩි ඇල්වෙන් ආශාවෙන් වරින් වර කියවන කෙටි කතා කෘති. ඔහු සුගතපාලද සිල්වාගේ අපේ කට්ටියට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ අපේ කට්ටියේ පොතක් යනුවෙන් සඳහන් වෙච්ච කවි පොතක් කියවුවා අපි ඊටාම පෙරලිකාර විප්ලවීය කවියෙක තිබුණේ සෙව්වන්දි කියලා. මේ කලා ලෝකයේ විවිධ දස්කම් පෑ ඔගස්ටස් විනායකරත්න සිංහල චිත්‍රපට ගීත කලාවට ප්‍රවිෂ්ඨ වුණා. ඔහු වාණිජ සිනමාවට වගේම ඊටාම උසස් කණයේ කලාත්මක සිනමාවටත් එකතු වෙමින් ගීත රාශියක් ලිව්වා. අද ජනරන්ජන ගී තුලින් රංජිත් දළුවත් ඉංජිනේරු තුමාගේ ඉල්ලීම ඉෂ්ට කරන්නයි හදන්නේ. මේ අද තෝරගත්ත පළමු ගීතය ඔගස්ටස් විනායක රත්නගේ ගීතන්නේ රචනයක් පණ්ඩිත අමරදේව ගායනා කරන්නේ සීතා දේවි චිත්‍රපටයට. Thank you. ඔබහාම රන්තුල්කින් දැනුනේ දිවේ ආශා ගැඹුරින් ගැඹුරේ ණයකින් සනහා අපමයි සැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබම නෙතගේ රැඳුනා සිඳෙමින් සෙව්වාමා කතරේ හමුවි යුගයෙන් බැඳී ගයේ නංගි වෙන්දි වරින් වරේ සයුරේ සුසුමන් හෙළුවා අතරින් අතරේ ලියකිරා සතනේ අගම දිනුවා නිම් පිම් කෙව්වා මා සතරේ හමුවී යුගයෙන් වැනි යුගයෙන් ලං වී වෙන් වී වරිල් වරේ ඔබ හාමා රන් පුයකින් බැඳුලේ ඔබ හාමා රන් පුයකින් සීතාදේවී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ලෙස් ජේම්ස් පීරිස්. ඔගස්ටස් විනායක රත්නම් ගීත රචනා කළා. නිමල් මෙන්ඩිස් සංගීතවත් කළා. තවත් එවැනිම කලාත්මක චිත්‍රපටයකට ගීත රචනා කරනවා ඔගස්ටස් විනායක රත්න. මේ ඊටාම විරල අවස්ථාව ලැබෙන්නේ ඔගස්ටස්ට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේම අහසින් පොළවට චිත්‍රපටයෙන්. අහසින් පොළොවට චිත්‍රපටයට ගීත ලියන ඔහුට වාග්ය ලැබෙනවා රුක්මනී දේවී ලවා ගීතයක් ගායනා කරගන්න. අපි දැන් සමන් දෙමු රුක්මනී දේවී ගායනා කරන ඔගස්ටස් විනායක රත්නම් පද රචනා කර මේ දරු නැලවිල්ලට. සාම්ප්‍රදායික දරු නැලවිල්ල සිනමා කෘතියට උචිත ආකාරයකට සකස් කර ගනිමින් ඔබ විනායක රත්න තමයි ඒ දරු නැලවිල්ල ලිව්වේ. ඔබින් අද තනසෝ සැපතින් තී මනරම් ලක් දෙරනත ලක් ධන වෙත පත් දේ සුව නිවහන් ඔබින් අද තනසෝ අඬ බලන් සඳ සම්පැතියෙන් සුදු සීත කඳුල් ගලනා හද සෝක තැබුල් නිවනා සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිප්ත ගීත එකතුව ජනරංජනගේ ලෝකේ මතුරට ලංකාව රංජනගේ සෙන්සුරාද පසුරු 1:30ට සුදේශීය සේවයෙන් අසන ඇසන තැන කොතනත් සුදේශීය සේවය සුසර කරන්න 91.7 91.9 ඔගස්ටස් හුදෙක් කලාත්මක සිනමාවේ පමණක් රැඳී සිටියේ නැහැ. ගීත කලාව ජනප්‍රිය වීමට වගේම සිනමා කලාවෙත් පැවැත්මට වාණිජ සිනමාවත් මහත්සේ උපකාරී වෙනවා. මේ නිසා සිනමාව මිස එය වාණිජ හෝ කලාත්මක කියලා බෙදීම එක්තරා විදියකට අසාධාරණ අකටයුත්තක් හැටියටත් බොහෝ දෙනෙකු සඳහන් කරනවා. ඔගස්ටස් විනායකරත්නම් ගීත ලියනවා ලොකුම හිනාව චිත්‍රපටයට. මෙය වාණිජ චිත්‍රපටයක්. නමුත් ඔහුගේ ගීත රචනාව හුදෙක් වාණිජ මට්ටමකට වඩා උසස් තලයේ ගීත රචනාවක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. විශාරද නන්දා මාලිනී ගායනා කරන්නේ මේ ගීතය අවසිස් විනායක රත්නම් රචනා කරනවා හැඟුම් විසිර දසාතේ. अति මට සැඟවෙන වසන්තයේ ගිනි පුපුරින් මල් පිපිදෙනවා ලෙන්දොර හමුවේ රන්තරු පායා ආදරේ විශාරද නන්දා මාලිනී ගායනා කළ හැඟුම් විසිට දස අතේ සංගීතවත් කරේ ආචාර්ය ප්‍රේම්සිරි කේමදාස. මම සඳහන් කළා ඔගස්ටිස් විනායක රත්න බොහෝ වාණිජ චිත්‍රපටවලට ගීත රචනා කළා කියලා. නිවෙන්න ගින්න ඇතුළු තවත් චිත්‍රපට රාශියකට ඔහු ගීත ලිව්වා. ඒවා ඉතාම ජනප්‍රිය වුණා. මේ චිත්‍රපට ජනප්‍රිය වීමටත් මහත්සේ ඔගස්තුස් විනායකරත්නගේ ගීත රචනා උපකාරී වුණා. අද වැඩසටහනේ අවසාන වශයෙන් මා තෝරගත්තේ තවත් වාණිජ චිත්‍රපටයකට ඔගස්තුස් විනායකරත්න ලියූ පදමාලාවක් MK රොක්සාමි තමයි මේ කොහොම කියන්නද කියන චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්නේ පද රචනා කළා ඔගස්තුස් විනායකරත්න ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක අද ඇසක සැරයුම් ඒ සර හඳුනා ආදරයෙන් මන බැඳුනා වෙතෙම් හැඟු අමමීසේ මා උණුසුම් හැමදා සුවදෙන ජීවන දහනේ වෙලිලා අතරලි කඳුලැලි ඔබයි මා වරාංගනා අද පරාදේශේ గలా అమరత గంగా తరంగా గలా జైసక తరయు కేసర హందునా ఆదరయిన్ మన వెందునా සාගරේ ගී මතුමි පිරিলা ලවන් බඳු රස සාගරේ ගී මතුමි පිරিলা සැතපෙන සිහින වලාවේ පෙතිලා රතැඟිලි පුරසල්ේ ඔබයි මා ස්වරාංගන හද පාරාදීසයේ අමරස ගංගා තරංගා ගලා අමරස ගංගා තරංගා ගලා දැසක සරයුම් කී සර හඳුනා ආදරයෙන් මන බැඳුනා ඔබේ මා වරාංගනා හද පාරාදීසේ අමරස ගංගා තරංගා ගලා අමරස ගංගා තරංගා ගලා දැසක හැරයු ඒ සර හඳුනා ආදරයෙන් මන් බැඳුනා අද ජනරන්ජන්ගේ වැඩසටහන වෙන් කරේ ඔගස්ටස් විනායක රත්නලියෝ චිත්‍රපටයේ කිහිපයකට. විස්මයාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ දේශ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගමගේ යම්පත්